පොඩි හාමුදුරන්ට ස්ථාවර අනාගතයක්. ගෞරවනීය නායක වහන්සේ නමක් ශාසනයේ දරුවෙකු කළ විට ඒ සාමණේර පොඩි හාමුදුරුවන්ට සාමණේර ලියාපදිංචි ලබා දෙන්නත් කලින් ලබා දෙන්නේ ඉතිරි කිරීමේ බැංකු පොතක්. මෙම ක්‍රියාව දැන් හුඟක් ජනප්‍රියයි. නායක ස්වාමීන් වහන්සේත් පොඩි හාමුදුරුවොත් දායක පිරිසත් දෙමව්පියනුත් පොඩි හාමුදුරන්ගේ ඉතිරි කිරීමේ බැංකු පොත ගැන හරිම සතුටුයි. පොඩි හාමුදුරන්ට පිරිකර ලැබෙන ලියුම් කවර දැන් නිකරුණේ වියදම් කරන්නේ නැහැ. පොඩි හාමුදුරන්ටත් ස්ථාවර අනාගතයක්. පුංචි කාලෙම ඉතුරු කිරීම පුරුදු කළාම පොඩි හාමුදුරන්ට අතහැරීම අමතක වෙනවා. අතහැරීම අමතක වුණ පුංචි හාමුදුරුව තරුණයටපත් වුණාම භවයට ඉතිරි කිරීම සඳහා සිවුරු හැර යනවා. පුංචි හාමුදුරුව වැරදි නැහැ. පුංචි කාලේ ඉඳලා උගන්වපු දේ පොඩි හාඳුරු ක්‍රියාත්මක කරනවා. නිරයේ බැංකුව, තිරිසන් ලෝකයේ බැංකුව, പ്രേත ලෝකයේ බැංකුවල හොඳ පොලියක් ගෙවනවා. අවසානයේ සියල්ලන් එකතු වී සිවුරු හැර යාම ගැන තරණ ස්වාමීන් වහන්සේලාට දොස් කියනවා.